අරුණ මහත්මයා තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ අද ඊටාම වටිනා දේශනාවේ මුල් කොටසේදී කියපු එක වචනයක් අනුව මේ මගේ හිතට යම් උදාහරණයක් ආවා ඒක පවසන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම ඒ ගැන ස්වාමින් වහන්සේගෙන් විමසන්නත් බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම උපපාරමී සහ පරමත්ත පාරමී දැන් අද සාකච්ඡාවේ මූලික වශයෙන් කිව්වේ ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරේ බෝසතාණන් වහන්සේලා පිළිබඳව. එතකොට මේ ඉහළ තත්ත්වයෙන් ජීවිතයේ පරදුවට තියලා හරි එහෙම නැත්නම් තමගේ අංග ප්‍රත්‍යංග නැති වෙන එක ගැන හරි ස්වාමීන් වහන්සේ වචනයක් පාවිච්චි කරා හරි අපූරු සමතුලිත භාවය. අර භික්ෂුන් වහන්සේලා දෙනම ගැන පැහැදිලි කරනකොට ඒ වචනය පැහැදිලි කරා. ඒක තුල ටිකක් ගැඹුරට අපි ගියොත් මට හිතෙනවා උදාහරණයක් තුලින් මේ මුළු අද කියපු ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරලා දුන්න කරුණු තවත් අපූර්ව විදියකට අපි ඒ දිහා බලන්න පුළුවන් කියලා. දැන් අපි මේක सिद्ध කරන්නේ द्वේෂයෙන් නෙවෙයි. ඒ කියන්නේ අපේ ජීවිතය පරදුවට තියන්නේ මට මේක ඕන හින්දා මට ඕන දෙයක් උනාට කමක් නැහැ කියන ද්වේෂ මූලික චින්තනයෙන් නෙමෙයි. ඒ වගේම මගේ ඇස් දෙක නැති වුණාට කමන්නේ මට ඕනේ රහත් වෙන්න කියන බොහොම පටු තැනකින් නෙවෙයි අල්ලන්නේ කියන එක මෙන්න මේ උදාහරණය තුලින් පැහැදිලි කරන්න මම පොඩ්ඩක් අවකාශයේ ඉල්ලනවා. දැන් අපි හිතමු ස්වාමින්වහන්ස මේ අපි භාවනා කරන කෙනෙක් ආස්වාස ප්‍රස්වාසයේ කෙනෙහි සතිය තියාගෙන යනකොට ඒ ආස්වාස ප්‍රස්වාසයේ ඒක දියුණු වෙනකොට ඒ භාවනාව ආස්වාස ප්‍රස්වාසයේ එන්න එන්නම සියුම් වෙනවා. එන්න එන්න සියුම් වෙන ආස්වාස ප්‍රස්වාසය නොදකී යන தත්වයටපත් වෙන්නේ නැතුව ඒක ඒ தත්වයෙන්ම දකින්න පුළුවන් වෙන තරමට හිත සියුම් වෙනකොට ඒ ඒ ඒ පුද්ගලයාගේ හිත චිත්ත සංතානයේ සමතුලිත භාවයකින් සංසිඳීමටපත් වෙන්න පටන් ගන්නවා ඊට පස්සේ එයා එනවා ආනාපාන සති නිමිත්ත කියන එක. එක්කෝ ආලෝකයක් එහෙම නැත්නම් මොකක් හරි ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා. එයා ඊට පස්සේ ධානයටපත් වෙන්න ඉන්න කඩ ඉමේදී ගුරුවරුන් අපිට උපදෙස් දෙනවනේ ඒ ඒ නිමිත්ත දිහා ඕනවට වඩා බලන්න ගියොත් ඒක හරියන්නේ නැහැ. නිමිත්ත මතුවලා එනවා. නමුත් අපි කරන ආනාපානය තුල අපි හිත තියාගෙන යනවා. එතකොට ඒක අවස්ථාවකදී නිමිත්ත තුලට අපි වැද එතකොට අපි කියනවා ධානය තුලටපත් උනා කියන ප්‍රථම ධානය. එතකොට ඔය தത്വයට ආසන්න වෙලා ඉන්න මිනිසෙකුගේ යෝගීකුගේ, ගැහණියෙකුගේ හෝ පිරිමියෙකුගේ හෝ භික්ෂුන් වහන්සේ නමකගේ හිත හරිම සමතුලිතයි. ඒ වගේම බොහොම සංසිඳිච්ච මනසක් තියෙනවා. අන්නේ ඒ වගේ මනසක ද්වේෂය කියන වචනයවත් ඒක ඒ වචනේවත් එතෙන් සුදුසු නෑ කොහොමටවත් අර මේක මට වැඩිපුර ඕන නිසා මේක ගන්න බලාපොරොත්තු වෙනවා කියනවනම් ආනාපාන නිමිත්ත තුලට වදින්නේ නිකම්ම ඒක තුලට බැස ගන්නෑ. මට මේක ඕනේ කියලා කියනවනේ. ඒ වගේ අර සමතුලිතතාවය එතකොට බුදුරජාණන් බෝසතුන් වහන්සේලාගේ ඊටත් වඩා ඉහළට යනවා ඕකත් එක්කම එකතු වෙනවා ප්‍රඥාවේ තියුණු බව දැන් ඔබතුමා ඔය කිව කාරණේ ඉතින් බොහොම සීමිත පිරිසකටනේ තේරෙන්නේ අත්දැකීම් තියෙන්නේ අපි දැන් සාමාන්‍ය සමාජයෙන් ගත්තා වුණත් අපට ඕන තරම් ඒ සමතුලිත බව නිසා ඇතිවෙන ගැටලු අපට හඳුනාගත්ත හැකි සමතුලිත භවයේ තියෙන අත්‍යවශ්‍ය බව. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එක අවස්ථාවක අපේ අධිකාරම් මැතිතුමා අපේ සජන සංවිධානයේ සභාපතිතුමා හමු වෙනට ඇවිත් තිබුණ තරුණයෙකු ඒ තරුණයා ඇවිදින් අහලා තිබුණේ මට භාවනා කරන්න ඕන ඒ කාලේ සායි බාබා පිළිබඳව බොහොම මේ ජනප්‍රියත්වයකට පත්වෙච්ච කාලය. ඒතර සායිබාබා වගේ මටත් අවශ්‍යයි ප්‍රාතිහාර කරන්න. ඒ නිසා මට ධාන වඩන්න ඕන. ඒ සඳහා මට උපදෙස් ටිකක් ගන්න ඕන. මම යන්නේ මේ සිරිපාඩවියට ගිහිල්ලා ඒ හිමේට ගිහිල්ලා මම භාවනා කරනවා කියලා හිමම කියලා. ඊට පස්සේ අධිකාර මහත්මයා කියලා තිබුණා මේ පුතා මෙහිමයි මේ අපි ඉස්සල්ලාම තේරුම් ගන්න ඕන අපි භාවනා කරන්නේ මොකටද කියලා සහ අපට ඔරොත්තු දෙන ප්‍රමාණය. එහෙම දැනගත්තේ නැතිනම් ඒකෙන් යහපතට වඩා හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා ඉස්සල්ලා හිතලා බලන්න ආ භාවනා කරන්න මේ අනුන්ට ප්‍රතිහාර පෙන්වන්නද මොකකටද භාවනා කරන්නේ? ඊළඟට වාට එක පාට අර දැඩි සීතල ප්‍රදේශයකට ගිහිල්ලා ඕක කරන්න හයිය තියද නිසා අපි බොහොම සමබරව මේ ගමන යන්න ඕනේ. ඊට පස්සේ එතුමාටත් දොස් කිය කිය මේ තරුණයා ගිහිල්ලා තියෙනවා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන හිසගිනි ගත්තෙක් වගේ මේ ගුණධර්ම වඩන්න කියලා. ඉතින් අපි මේ කරන්න හදනකොටත් මේගොල්ලෝ ඒවට බාධා කරනවා අවස්ථාව දෙන්නේ නැහැ කියලාවල කොහොම වෙන කෙනෙකුගෙන් අහගෙන සිරිපා අඩවියට ගිහිල්ලා අන්තිමට භාවනා කරන්න ගිහිල්ලා ඉතින් ටික කාලෙකින් ඒ තනත්තාගේ මලකඳ හොයාගත්තේ කුණු වෙලා තියෙනකොට ඩෙන්ටිටි කාඩ් එක ජාතික හැඳුනුම්පත ඔහුගේ සාක්කුවේ තිබිච්ච නිසා තමයි මේ අහවලයි කියලා හොයාගෙන තිබුණේ. අන්න ඒ විදිහට ඒ අසමතුලිත බව නිසා ලොකු හානි වෙනවා. එතකොට ඒ තනත්තාට ජීවිතේ පරදුවට තබන්න පුළුවන් වුණා අර තමන්ගේ වැරදි දෘෂ්ටියත් එක්ක. ඒ නිසා ජීවිත පරිත්‍යාග කළා කිව්ව පමණින් ඒ තනත්තා නිවැරදි තැනක ඉන්නවද කියලා කියන්න බෑ. ඒකයි දැන් ওই පහුගිය කාලේ අපි නැවත නැවත කිව්වේ අර එක්තරා ස්වාමීන් වහන්සේ නමක් දලදා මාලිගාව කිට්ටුවට ගිහිල්ලා ශරීරයට ගිනි තියාගත්තු එක දැන් ජනමාධ්‍ය තුලින් එහෙම නිකන් බෝසත්තරයෙක් වගේ තමයි උලුප්පලා පෙන්නේ. එතකොට බෝසත්තරයෙක් ඒ වගේ අඥාන වැඩ කරන්නේ නැහැ. ඒතර බෝසත්තරයෙක් තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරන්නේ තව බොහෝ දෙනාට යහපතක් වෙන්න. එතකොට තමන් කරපු ඉල්ලීම දිනා ගන්න බැරි වෙලා ඒකට ප්‍රතිවිරෝධතාවය දක්වන්නට ජීවිත විනාශ කරගන්න යන්නේ නැහැ. ඒත් අන්න ඒ වගේ මේවා තියෙන මනෝභාවයන් අපි හරියට පැහැදිලි කරගත්තේ නැතිනම් හරියට වැරදි වැටහීම් වලට එනවා මිනිස්සුන්ට ජීවිතය ඕනතරම් පරිත්‍යාග කරන්න පුළුවන් වැරදි දෘෂ්ටිවල. දැන් අද හවසත් මම ඒක කාරණයක් කිව්වා. ඒක මම හිතන්නේ මම ඊට පෙරත් සිහි කරලා තියෙනවා. එක තරුණයෙක් අපට මුණ ගැහුණා. ඔහු මස් මාංශ ආදිය කන්නේ නැහැ. ඒක හොඳ ප්‍රතිපත්තියක් නේ. ඉතින් දැන් ඔහු ඒක ඊටාම ගැඹුරට ගිහිල්ලා ඔහුගේ මේ මම හිතන්නේ ලේවල හිමොග්ලොබින් අඩු ප්‍රශ්නයක් මම හිතන්නේ තිබුණා. ඉතින් ඒවත් එක්කලා මේ වෛද්‍යවරු කියලා තිබුණා මේ මස් මාංශ ආදිය ගන්න කියලා. ඉතින් ඔහු ඒක තරයෙන් ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ වෛද්‍යවරු කියලා තියෙනවා මෙන්න මේ විටමින් වර්ග ගන්න. ඊට පස්සේ ඔහු ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා මේ අන්තර්ජාලයට ගිහිල්ලා පරීක්ෂා කරනවා මේ බෙහෙත් හදලා තියෙන්නේ මොනවද කියලා. එතකොට සත්තු සම්බන්ධ මොනවා හරි ඒකට සම්බන්ධ නම් ඔහු ඒ විටමින් එක ගන්නෙ නැහැ. ඉතින් දවසක් මට මුණ ගැහිලා කරලා ඔය සම්බන්ධව කතා කරනකොට මං කව දරුවෝ එහෙම කරන්න එපා. අපි සත්තු මරනවා හෝ සත්තු මරන්න අනුබල දීම කොහෙත්ම නොකල යුතුයි. හැබැයි ඉතින් ඖෂධයක් අපේ ශරීරයේ පවත්වාගෙන අපි මේ ගුණධම් වල ලෝකෙට යහපතක් කරන්න ඕන. මේ ලබාගත්තු මනුෂ්‍ය ජීවිතේ දුර්ලභයි. ඉතින් ඒ නිසා මේ ජීවිතේ පවත්වාගෙන ඉන්න ඕන මොනවා කරන්නත් ඒ වෙනුවෙන් කියලා අපරාධ කරන එක හොඳ නැහැ. හැබැයි අපරාධයක් නෙමෙයිනේ බෙහෙතක් ගන්න එක. ඒ නිසා ඒවා ගැන හැම අගතිගාමීව හිතන්න එපා කියන්නේ. එතකොට ඔහු කිව්ව දේ තමයි නෑ හාමුදුරනේ. මම ඒක කොහොමවත් කරන්නේ මම මැරුණත් මම ඒක කරන්නේ දැන් මැරුණත් කියන්නේ ඔහු දැන් සූදානම් ජීවිතයක් පරිත්‍යාග ඒ ජීවිතේ පරිත්‍යාග කරන්නේ කොහොමත් සඳහාද? Taman එල්ලිලා ඉන්න මතය වෙනුවෙන්. ඒ වගේ මිනිස්සුන්ට වැරදි මතවල එල්බ ගත්තාම හරියට පුළුවන් ජීවිතේ උනත් දෙන්න. හැබැයි අර කියන සමතුලිත බව තුළ ඇලීමක් නැතිව ගැටීමක් නැතිව මුලාවක් නැතිව යන ගමනකදී අනුන්ගේ යහපත වෙනුයි තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරනවා කියන එක අදාළ ගුණය වර්ධනය කිරීම සඳහා කැපවීමක් හැටියට තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරනවා කියන එක ඒව හරීම දුෂ්කර කාරණා. එතකොට ඒ අන්න ඒ ඒ සියුම් තැන තමයි අපි මෙහිදී තේරුම් ගන්න ඇත්තේ. ඉතින් ඔබතුමා කිව්ව උදාහරණය වටිනවා. නමුත් මම මේ කිව්වේ දැන් ඒ ඒ වගේ ආනාපාන සති අත්දැකීමක් තියෙන කෙනෙකුටයි ඒක තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒ නැත්තත් මේ සාමාන්‍ය ලෝකේ දේවල් ගත්තා වුණා අපිට හුඟක් පැහැදිලිව පේනවා මිනිස්සු කොච්චර කැපකිරීම කරනවද දෘෂ්ටිගතික. ලෝභ ද්වේෂ මෝහ නිසා ඕන කැපකිරීමක් කරන්න පුළුවන්. දැන් මිනිස්සු යුද්ධෙට යන්නේ. මේ මැරෙනවා කියලා පෙනි පෙනි එතකොට තමන්ගේ ජීවිතේ ලොකු අනතුරකටනේ තියන්නේ. ඒක හැබැයි ඒ යන්නේ මොකටද? එක්ක ද්වේෂයෙන්, එක්ක ලෝභයෙන්, එක්ක මෝහයෙන්. ඉතින් නමුත් අර මේ ಗುಣධම් කියන තැනදී ලෝකෙට යහපත කරන්න කියන තැනදී ඒ කැපකිරීම කරන්න පහසු නැහැ. හැබැයි සමතුලිත මානසික තත්ත්වය. ඉතින් අන්නේ සමබරතක් බව තමයි අපි පාරමිතා පිරීමේදී විශේෂයෙන් තේරුම් ගත යුත්තේ. එහෙමයි ස්වාමීන් වහන්සේ මම විශේෂයෙන්ම අර උදාහරණෙන් උත්සාහ කරේ අර ස්වාමින් වහන්සේලා දෙනම ඒ කටයුත්ත කරද්දී දැන් ස්වාමින් වහන්සේ අර විස්තර කරපු අර අර මේ මේ අඩවියේ භාවනා කරන්න ගිය තරුණයා වගේ නෙවෙයි කියන්නේ ඒක කියන්නේ. ඒ ඒ ඒ தത്വයට එනකොට මේ පරමත්ත පාරමී උපපාරමී කියන தත්වලට එනකොට ඒවා කරන්න එනකොට ප්‍රඥාවෙන් ඔය කියපු ටික දකිනවා වගේම ඒ මනසේ ඊ타ත්ම සංසුම් ඊ타ත්ම පිරිසිදු තත්වයක් ඇති වෙලා තියෙනවා අනේ ඒක පැහැදිලි කරගන්න ඒක හරි දැන් හැබැයි තව දැන් මෙහෙම පැත්තකුත් ඔගේ තියෙනවා දැන් අපි හිතමු දැන් අපි කියනවා අර ඒ මේ සිරිපාඩවියට භවනා කරන්න ගිය තරුණයා ගත්ත තීරණය සුදුසු නැහැ කියලා. ඒක ඇත්තටම සුදුසු තීරණයක් නෙවෙයි. හැබැයි දැන් සංසාර ගමනේදී අපේ ප්‍රඥාව වැඩෙන්න ඔය අත්දැකීම් හේතු වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගන්න. දත්තහාමුදුරුවන්ගේ චර්යාව හොඳ එකක් නෙමෙයි. උන්වහන්සේ සසර ගමනේ දේශමූලික අදිෂ්ඨානයෙන් බෝසතාණන් වහන්සේ පසුපස ආපු එකක් ඒ හොඳ ගමනක් නෙමෙයි අන්තිම භවයේ කරගත්තු ටිකක් හොඳ දෙයක් නෙමෙයි. දැන් හැබැයි අර ඒ ඒ තුලින් තමයි ඒ චරිතය යම් අත්දැකීමක් ලබන්නේ දැන් අදටත් නිරේ පැහැෙනවා. හැබැයි ඒ ටිකත් එක්කලා නැවත මනුලොවට එනකොට පසේ බුද්ධත්වයේ සඳහා අවශ්‍ය ශක්තිය අවදි කරගන්න. ඒක හැබැයි අර වැරදි කරපු නිසායි මේක ලැබුණේ කියන වරදවා වටහා ගන්න එපා. බෝසතාණන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ලැබුණා දේශ මූලිකව හරියි. ඒ නිසා බෝසතාණන් වහන්සේ හැම විටම උදව් කළා ඔහුට වැඩෙන්න. ඔහුගේ දුෂ්ට චේතනාවත් එක්කලා අර ද්වේෂයෙන් බැඳිලා විනාශ වුණාට අර ලැබිච්ච අවස්ථාවත් එක්ක අත්දැකීම් ලැබුණා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ අත්දැකීම් තුලින් තමයි අපේ ප්‍රඥාව වැඩෙන්නේ. කියන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධය. ඒක සුතමය වශයෙන් අහලා හෝ, චින්තාමය වශයෙන් හිතලා හෝ අපිට දේවල් ගන්න බෑ. ඒක යම් අවස්ථාවක දැන් ලෝකේ දේවල් නරකයි තමයි සමහර දේවල්. හැබැයි නරක වුණාට ඒක නරකයි කියන බව වටහා ගන්නට ඒතනත්ත තුළ ප්‍රඥාව වැඩෙන්න ඕන. ඉතින් ඒ වැඩිීමේදී අවශේෂ ඥාණයෙන් ඔහු ඒ ඥාණය අවදි කරගන්න අවස්ථා තියෙන්න පුළුවන්. සමහරු ඒ අපරාධය කරලා ඒ වලට වැටිලා ඒ විනාශය සිද්ධ කරගෙන තමයි ඉතින් අවසානයේ තේරුම් ගන්න. ඉතින් ඒ එක එක්කිනාගේ ක්‍රමය. ඒකයි අපි කිව්වේ දැන් අර ප්‍රඥා අධික කෙනෙකුට එහෙම නිකන් හැම එකටම අත දාලා අත පුච්ච ගන්න ඕන නෑ. ඒගොල්ලන්ට ගිනි පුපුරකින් පිලිස්සුනන් පස්සේ ඒ අනුසාරයෙන් හඳුනා ගන්න පුළුවන් ගින්න පිලිස්සෙනවා. හැබැයි ඉතින් එහෙම නැති දඩබ්බර චරිත තියෙනවා. නෑ ගිනි පුපුරෙන් පිටිස්සුනාට මේකෙන් පිච්චෙන එකක් නෑ කියලා ඒ වෙන වර්ගයකක් ආයගෙන දැන් බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලෙත් අර හිටියේ කවුද චබ්බාගිය භික්ෂුන් වහන්සේලා සතරස වර්ගයේ භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවෝ විනය ප්‍රඥප්තිය පනවපු ගමන් මේක කරන්න එපා කියලා ඒගොල්ලෝ එක වෙන ක්‍රමයකට කරා. ඒ කරලා වරලා කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඒ වැරද්ද අපි කළේ නැහැ. ඒ වැරද්ද කළේ නැහැ. ඒක වෙන විදිහකට කරන්න උත්සාහ කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඒකටත් නීති පනවනවා. ඊට පස්සේ තව ක්‍රමයකට කරනවා. එතකොට එහෙම චරිත තියෙනවා. ඉතින් හැබැයි කවදා හරි ඒගොල්ලෝ ඒව තුලින් තමයි යම් ප්‍රමාණයකට අත්දැකීම් ලබන්නේ. ඉතින් අත්දැකීම් ලබන ලබලා වැඩෙනකොට ඉතින් ගොඩාක් විනාශ වෙලා තියෙන්න පුළුවන්. දැන් මේක වරදවා ගන්න එපා. මම මේකෙන් අදහස් කළේ වැරදි කරලා එහෙම නැත්නම් අතපසු වීම වලින් තමයි හැම විටම ප්‍රඥාව වැඩෙන්නේ කියන එක නෙමෙයි බුදුහාමුදුරෝ දේශනා කරන ඒ අත්දැකීම ඒ කටුක අත්දැකීම කෙනෙකුට සම්මෝහය වඩවන්නත් හේතු වෙනවා කෙනෙකුට ප්‍රඥාව වඩවන්නත් හේතු වෙනවා. එතකොට දැන් අපි අපි ලබන කර්කශ අත්දැකීම් අපිට වැරදීම අපිට අපිට ඒක හරියට කරගන්න බැරි වුණා අපිට ඒක තේරුන්නේ නැහැ කියන එක කෙනෙකුගේ සම්මෝහය වඩවන්නත් ඒ කියන්නේ මෝහය මුලාව වඩවන්න හේතුවක් වෙන්න පුළුවන්. ඒ ඔස්සේම නැවත නැවත නැවත නැවත හිතුවක්කාර වෙලා විනාශ තව කෙනෙකුට ඒක ප්‍රඥාව වැඩෙන්න හේතු වෙන්න පුළුවන්. ඇයි මේ වැරදුනේ? ඇයි මට මෙහෙම වුනේ? එතකොට අහවලා මට මෙහෙම කිව්වා මම ඒක ඇහුවේ නෑ අම්මා තාත්තා මෙහෙම කිව්වා ධර්මයේ මෙහෙම තියෙනවා මම ඒවා අහලා තියෙනවා නමුත් ඒවා මම පිළිපැද්දේ නෑ ඒ නිසයි මට මෙහෙම අන්න එහෙම කල්පනා කරනකොට ඔහුට සද්ධා උපදින්න ප්‍රඥා උපදින්න ඒක හේතුවක් වෙනවා ඒ නිසා කර්කශ අධ්‍යක්ීම් ලැබූ පමණටම කෙනෙක් තුල ප්‍රඥාව වැඩෙනවා කියලා කියන්න බෑ හැබැයි යම් අවස්ථාවක් තියෙනවා ඒක ප්‍රඥාව වැඩෙන අත්දැකීමක් බවට පමුණුවා ගන්න. ඉතින් ඒ අතින් බැලුවෙන් පස්සේ අපිට කාටවත් දොස් කියන්න බෑ. අපිට පුද්ගලයින්ට નિවරදිව හිතන්න, નિවරදිව දකින්න මඟ පෙන්වීම පමණයි කළ යුත්තේ. ඒ අත්දැකීම ලැබීම කියන එක ඉතින් ඒගොල්ලෝ තම තමන් සසරේ හුරු කරගෙන තියෙන විදිහට හෝ තියෙන දුර්වලකම් මත කරගන්නවා. ඒ ලබන අත්දැකීම තුළින් ප්‍රඥාවෙන් වැඩෙන්න උදව් කිරීම තමයි අපි හැමෝටම කරන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් අර අර අපි ඉස්සල්ලා කතා කරපු චරිත දැන් අර ලැබුගින්නෙන් දැවෙනකොට අරහත්ත්වයටපත් වෙච්ච හාමුදුරුවෝ එහෙම වගේ ගත්තන් පස්සේ උන්වහන්සේලා සසරේ ඒ ඒ ඒ අවශ්‍ය සමතුලිත බව අවශ්‍ය මට්ටමට දියුණු කරගත්තු අවසන් තොරතුරු තමයි අපේ දකින්නේ. ඉතින් සමහර විට උන්වහන්සේලා සසර ගමනේ වාර කීයක් එහෙම කරන්න ගිහිල්ලා අකාලේ ජීවිතේ විනාශ වුණාද දන්නේ නැහැ. ඒ තොරතුරු අපි අතේ නැහැනේ. එතකොට චක්කපාල හාමුදුරුවෝ ආත්ම කීයක් ඒ විදිහට ඇස් විනාශ කරගත්තද දන්නේ නැහැ. ඒ ඇස් දෙක නැති වුණත් මම මෙහෙම කරනවා කියලා ගිහිල්ලා කොච්චර හානි වුණාද කියන්න අපි දන්නේ නැහැ. එහෙම එහෙම නොවෙන්නත් පුළුවන්. එහෙම වුණාද දන්නේත් නැහැ. හැබැයි අපට ලැබිලා තියෙන්නේ අවසාන භවයේ උන්වහන්සේගේ සමතුලිත බව. ඒ අවශ්‍ය පාරමිතා ශක්තිය වගේ මේ වීර්ය අදිෂ්ඨානය සිහිය ප්‍රඥා මේ ඔක්කොම එකට කැටි වෙච්ච සිදුවීම තමයි ඒ අපට අහන්න ලැබෙන්නේ. ඉතින් ඒ තැනට වැඩෙන්න කෙනෙකුට ප්‍රඥාව තියනම් වඩා පහසුවෙන් අනතුරු අඩුවෙන් ඒ ගමන යන්න පුළුවන්. ප්‍රඥාව අඩු නම් ඉතින් ආ පීඩා විඳින්මින් කර්කශ භාවයෙන් යුක්තව වැරදීන් බහුලව වැටි වැටි එහෙම තමයි යන්න වෙන්නේ මේ ගමන. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ කෙටි පැහැදිලි කිරීමෙන් මේ සාකච්ඡාවෙන් ඊටාම පැති ගොඩක් ස්වාමින් වහන්සේ අපිට මේ අවස්ථාවේ පෙන්වලා දුන්නා. ඒකට ස්වාමින් වහන්සේට බොහොමත්ම පින් සිද්ධ වෙනවා. ස්වාමින් වහන්සේ මේ කරන ශාසනික සේවාව තව තවත් ඉදිරියට බොහොමත්ම හොඳින් කරගෙන යන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් නවතිනවා තෙරුවන් සරණයි.